නමෝ බුද්දාය තෙරුවන් සරණයි සොපින්වත් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබේ තපේත් මේ සොඳුරු හමුවීම ධම්සරණී සදහම් පිළිසඳර තුලින්. ඔබ දන්නවා හැමදාමත් වගේ අපි ධම්සරණී සදහම් පිළිසඳර තුලින් කාන්තා අපේ ජීවිතය කොහොමද වෙනස් කරගන්නේ? හරි විදිහට කොහොමද අපි අපේ ජීවිතය සකස් කරගන්නේ? මේ සියලු දේටම අපි විවිධ වූ මාතෘකාවන් ඔස්සේ විවිධ වූ පැතිකඩයන් ඔස්සේ කතා බහ කරනවා. ඉතින් හැමදාමත් වගේ ඒ තුලින් අපි විශ්වාස කරනවා ඔබ ඔබේ ජීවිතය ජීවිතයට යමක් එකතු කරගන්නවා කියලා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අද දවසේදීත් අපි බොහොම ලෙංගතු මාතෘකාවක් තෝරාගෙන ඉවිත් තියෙනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට මත්තෙන් අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට පින්වත් මෑණියන් වහන්සේ නමක් වැඩම කොට සිටිනවා. ඉතින් අපි ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වකව අපේ පින්වත් මෑණියන් වහන්සේව මේ ස්ථානයට පිළිගනු ලබනවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ නමෝ බුද්ධාය. දැන් අද මේ කතා කරන්න යන මාතෘකාව ගැන යම් ප්‍රවේශයක් ගත්තොත් එහෙම පෞරුෂය කාන්තාවකට පෞරුෂය කියන කාරණාව තමයි අපි අද දවසේදී කතා කරන්න හිතුවේ. පෞරුෂය කිව්වම සමහරක් විට ඔබට හිතෙනවා ඇති පිරිමි අයගේ තමයි අපි විශේෂයෙන්ම මේ පෞරුෂය කියන වචනය කියපු ගමම්ම අපිට දැනෙන්නේ මේ පිරිමි පාර්ශවය හා සම්බන්ධ කාරණාවක් විදිහට. නමුත් කාන්තා අපිටත් අප තුළ පෞරුෂයක් ගොඩනගාගෙන කටයුතු කරන්නට හැකියාවක් තියෙනවා. ඇතැම් විට ඔබ තුලත් යම් පෞරුෂයක් ඇති. හැබැයි අද දවසේදී අපි මේ කියලා දෙන්න යන පෞරුෂය සැබවින්ම ඔබ තුළ තියෙන පෞරුෂයද කියන කාරණාවත් එක්ක ගලපල සංසන්දනය කරලා බලන්නට ඔන්න ඔබට අද හැකියාව ලැබෙනවා. ඉතින් අපි මේ කතා බහ ආරම්භ කරමු මේ පිළිසඳර ආරම්භ කරමු. පිනොත් මැනිනස මුලින්ම අපි කැමති කාන්තාවක් තුළ මොන ආකාරයේ මොන විදිහක පෞරුෂයක්ද තිබිය යුත්තේ කියන තැන ඉඳලම මේ පිළිසඳර ආරම්භ කරනවා නම් අවසරයි. මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඇත්තටම තිරේෂා මේ කාන්තාවකගේ පෞරුෂය පිරිමි කෙනාගේ පෞරුෂය කියලා කතා කරන්නේ නැතුව ඉස්සලාම අපි පෞරුෂය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙමයි. මොකද අපි ගොඩාක් කාලවට මේ ජීවිතේ හැමදේම තීරණය කරන්නේ බාහිර දිහා බලලානේ. ඒතකොට අපි ලස්සනට කෙනෙක් හොඳට ඇඳලා පැළඳලා ඉන්නවනම් එයාට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා හිතනවා. ඊළඟට එයා හොඳට යනවා නම් ගමන බිමන ලස්සනයි නම් අපි කියනවා එයා හොඳට පෞරුෂයක් තියෙන එයා හොඳ පෞරුෂයකින් යන්නේ ඉන්නේ කියලා. ඊළඟට සමහරලාට සමහර අය කෙලින් කතා කරනවා කියන්නේ එයාට හොඳ පෞරුෂයක් තියෙනවා. ඒතර දැන් හොඳට ඇඳලා පැලඳලා කෙනෙක් නරක ගමනක් යන්න පුළුවන් නේ. එහෙම. නේ. එතකොට එයාගේ පෞරුෂය තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඊළඟට යාගේ ගමන බිමන ලස්සන වුණාට සමහරලාට මේ මොකක් හරි හොර වැඩක් කරන්න මොකක් හරි වංචාවක් කරන්න කාගේ හරි සල්ලි මොනවා හරි දෙයක් හොරකම් කරන්න යන ගමනක් වෙන්න බැරිද ඒ ගමන බිම. එහෙම වෙන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා කතා කරනකොට ඒ කියන්නේ අර නීතියට හරියට අපි අකුරට කරනවා කියන්නේ සමහරවිට එයා කැමති නෑ තවත් කෙනෙක්ට යටත් වෙන්න. ඒ කියන්නේ යාගේ දැඩිකම අපි දකින පෞරුෂය කියන. නමුත් බුදුරජාණන් වහන්සේ පෞරුෂය කියන එක අපිට පෙන්නලා දුන්නේ ඍජුකම කියන වචනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒකෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාය වංක, වචී වංක, ඊළඟට මනෝ වංක, මනසින් වංක නැහැ, වචනේ වංක නැහැ. ඊළඟට කායික ක්‍රියාවංකනයි කියන්නේ ඍජුයි කියනවා. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ තිරේෂ හරිය ලස්සනට පැහැදිලි කරනවා මේ කාය වංකන. එහෙම නැත්නම් කායික ක්‍රියාව ඍජු කරගන්නේ කොහොමද? ඍජු වෙන්නේ කොහොමද කියලා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඍජුයි කියන අර්ථයෙන් තමයි වංක කියන්නේ වංකනයි කියලා කියන්නේ ඍජුයි. එයාගේ ඇද නැහැ. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා එයාගේ කායික ක්‍රියාව දොස් සහිත නැහැ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයා මෙහිමයි මෙහිමයි කියලා කාටවත් කියන්න බෑ. ඊට පස්සේ එයාගේ වැරදි සහිත නැහැ. අඩුපාඩු සහිත නැත්නම් එයාගේ කායික ක්‍රියාව ඍජුයි කියලා අපි කියනවා. එතකොට ඒකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කායික ක්‍රියාව ඍජු නැති වෙනවා කියනවා කවුරු හරි කෙනෙක් හොරකම් කරනකොට. හොරකම් කරනවා කියලා කියන්නේ සත්තු මරනකොට ඉස්සෙල්ලාම. එහෙම. සත්තු මරනවා කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ඉන්නේ කවුරු හරි මරා ගන්න. එහෙම කෙනෙක් නම් සත්තු මරණ එක ඒ වගේ දේවල් කරනවා නම් එයාගේ කායික ක්‍රියාව ඍජු නැහැ කියනවා. එතකොට ටිරේෂා ඊළඟ එක තමයි ඒ කෙනා හොරකම් කරනවා නම් හැම වෙලේම ඒ කියන්නේ අස්සනක් ගහලා හරි තවත් කෙනෙක්ගේ දෙයක් කඩා වඩා ගන්න හරි නම් එහෙම නැත්නම් සල්ලි අරගන්න ඒ වගේ දේවල් නම් එයා කරන්නේ. ඒකට එයා හොරකමනේ කරන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ තුල එයාගේ කායික ක්‍රියාව ඇද වෙනවා. ඒක දොස් සහිත එකක් අඩුපාඩු සහිතයි. කාට හරි චෝදනා කරන්න පුළුවන්. එහෙම. ඊළඟ කාරණේ තමයි වැරදි කාමසේවණිය. හැම වෙලේම ලස්සන ගෑන ළමයෙක් දැක්කොත් ඒ කෙනා ඒ කෙනාව දැහැගන්නේ කොහොමද කියලා නම් බල බල ඉන්නේ. එයා එයා එයාගේ පිරිසිදුකම නැති කරන්නේ කොහොමද කියලා. කියන්නේ රාගයට යට වෙලා වැරදි කාමසේවණේ තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඒ දේවල් ඉක්මවලා යන්න නම් හැම වෙලේම කල්පනා කරන්නේ. එතකොට එයාගේ කායික ක්‍රියාව ඒ තුලින් ඇද වෙනවා. ඊළඟට වචනය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වචනය ආකාර හතරකට එයාගේ ඍජු නැති වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම වෙලේම එයා මේ දැකේ නැති දේවල් මම මෙහෙම මෙහෙම දැක්කා. මෙහෙමයි මෙහෙමයි කියලා නොදැක්ක දේවල් දැක්කා කියනවනම් දැකපු දේවල් දැක්කේ නැහැ කියනවනම් උනා වගේ අපි කතා කරන්නේ සමහර අය ඉන්නවනේ. එහෙම. ඒතකොට එහෙම කරනකොට එයාගේ වචනය ඇදයි කියනවා. එතකොට එයා ලස්සනට හිටියට එයාගේ ගමන බිමන ලස්සන වුණාට එයා ඍජු නැහැ. එහෙම. ඊළඟට හැම වෙලේම එයා තවත් කෙනෙක්ගේ අරයා මෙහෙම කිව්වා උඹට මෙහෙම කරා මෙහෙම කරා කිය කිය දැන් අපිට අහන්න ලැබෙන අන්න අරයා මෙහෙම කිව්වා ඔන්න ඔයාට යදා මෙහෙම කීවා කියලා දැන් කියනෝනේ හරියට බිඳවනවනේ. එතකොට ඒ බිඳවීම කරනවා නම් ඒක කේලම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයාගේ වචනේ ඇදයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයා හැම වෙලේම තවත් කෙනෙක්ගේ හිත රිදවනවා. අර කීරි ගහලා යන වචන කතා කරන අය ඉන්නවනේ. නේ. එතකොට සමහරවිට සමහර අය ඉන්නවා මිහිරියට. ඒ කියන්නේ හරිය ලාමක විදියට ආදරෙන් අපි කියන්නේ හින්ට අරිනවා කියලා. එහෙම. හින්ට එකකින් හරි කමක් නැහැ. අර කෙනෙක් හිත රිද්දනවා. ඒතර ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ හිතේ තියෙන සමාධිය, කියන්නේ හිතේ තියෙන නිස්කාමී බව නැති කරන වචනයක් කතා කරනවා නම් ඒක පරස වචනයක්. ඊළඟට හිස් වචන. ගමේ මොනවද උනේ, අර කිනාගේ ගෙදර මොනවද උනේ, රටේ මොනවද වෙන්නේ කියලා ඔපදූප කතා කරන්නේ. ඒතර එයා හැම වෙලේම කාගේ හරි දෙයක් ගැන හොය හොය කතා කර කර ඉන්නවා නම්, ඔහේ රටේ වෙන දේවල් ඔක්කොම කතා කර කර ඉන්නවා නම් ඒ තුලින් එයාගේ වචනය ඇද වෙනවා. ඍජු නැහැ. ඊළඟට මනස ගත්තාම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අභිජ්ජා විෂම ලෝභය. ඒ කියන්නේ දැන් හරියට මිනිස්සු අපි තුල තියෙනවනේ තිරේශානේ අනික් අය දිහා බලලා හොල්ල හොල්ලෙන්න ඕනේ අනේ අරයට තියෙනවා මට නෑනේ. එහෙම. හොඳට ගේ හදාගෙන තියෙනවා අපිට නෑනේ. අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්න නෑනේ. අර හොඳ කසාදයක් කරගත්තා. හොඳට විභාගේ පාස් වෙලා. ඔය වගේ අනික් අයගේ දේවල් දිහා බල බල හොල්ල හොල්ලෙන්න ආස කර කර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම අනික් අයගේ දේවල් ආසා කර කර අපිට ලැබෙනවා නම් කියලා එයා විනාශ කරන්න හිතනවා නම් එයාගේ හිතෙන් ඒ කකුසලයක් සිද්ධ වෙනවා. ඊළඟට ද්වේෂය. උදේ නැගිට වෙලාවෙ ඉඳලා මට මෙහෙම කරා මට මේ අසාධාරණ වුණා. අපිට උන් මෙහෙම කරා කියලා ලෝකෙටම බැන ගත්තා ඉන්නේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්කත් රණ්ඩු වෙනවා. පාරට ගියාම පාරේ මිනිස්සු එක්කත් රණ්ඩු වෙනවා. හැම වෙලේම කේන්ති අරගෙන ද්වේෂයෙන් ගෙදර ඉන්න අයත් එක්කත් රණ්ඩු වෙනවා. එතකොට ඒකෙන් එයාගේ ඒක වාගේ තුනාසි දේශනා කරන ඒ තුළ එයාගේ මානසික ක්‍රියාව ඍජුවෙන් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ, පින්පව් විශ්වාස කරන්නේ. දැන් ওই සමහර අය කියන්නේ අපි කාටවත් කරදරයක් නැහැ. අපි හොඳට අපේ දේවල් කරගෙන අපි අනික් අයගේ දේවල් කඩා වඩා ගන්නෙ නෑනේ. එහෙම කියන අය ඊළඟට මේ ජීවිතය අවබෝධ කරගත් අම්මා කියන්නේ විශේෂ කෙනෙක්. තාත්තා කියන්නේ විශේෂ කෙනෙක් ඉන්නකම් මොනවා හරි හොඳට කාලා බීලා මේ ජීවිතය ගත කරාම මදෑ කියන්නේ. එහෙම. ඒතර භාග්‍යතුනාච දේශනා කරනවා එහෙම සිටීම තුළ එයාගේ ක්‍රියාව ඍජු නැති වෙනවා. එතකොට එයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා එයාගේ කායික ක්‍රියාව වැරදි සහිත තියෙනවා, අඩුපාඩු සහිතයි, දොස් සහිතයි. එතකොට පුරුෂයෙක් වේවා එයාගෙත් එහෙමයි. එතකොට භාග්‍යතුනාච දේශනා කරන දැන් අපි කතා කරන්නේ කාන්තාව සම්බන්ධයෙන් මේ ධර්ම ධම්සරණ වැඩසටහන යන්නේ. එහෙමයි. එතකොට ටීරේෂා කවුරු හරි කාන්තාවක්ගේ කායික ක්‍රියාව වේවා, වචනෙන් කතා කරන දේවල් වේවා, එයාගේ සිතෙන් වේවා කාටවත් චෝදනා කරන්න බැරි, දොස් සහිත නැති, ඊට පස්සේ අඩුපාඩු නැති, වැරදි සහිත නැති ජීවිතයක් ගත කරනවා නම්, ඒ කියන්නේ මේ අවුස්සලා ගන්න බැරි සංයමයක් තියෙන වැරද්දකට පොළඹවා ගන්න බැරි ජීවිතයක් එයා ගෙවනවා නම් ඒ කෙනාට අපි කියනවා පෞරුෂය තියෙනවා කියලා. එතකොට කාන්තාවකගේ අපි ගත්තොත් තිරේෂ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුල කෙනෙක් ගෑනු කෙනෙක් කවුරු හරි කාන්තාවක් දරුවෙක් දියණියක් තරුණියක් කවුරු හරි කෙනෙක් සිල්පද තුල සංවර වෙලා ඉන්නකොට ඇත්තට මෙයාගේ අර මේ බාහිරින් අවුස්සලා ගන්න යාව හැදුවට එයා අවුස්සලා ගන්න බෑ වැරද්දකට පොළඹවන්න බෑ යට සිල්පද පහක රැකවරණේ තියෙනවා. එතකොට යාව අවුස්සලා ගන්න ඕන තරම් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. කියනවා වෙන්න පුළුවන් මෙහෙම කරන්න සල්ලි දෙන්න ඒ වුණාට අරයාගේ වටේ තියෙනවනේ සිල්පද පහක්. එතකොට ඒ පහ තුලින් එයා ඒක ඉක්මවන්නේ නැහැ. එයාට වැරද්දකට පොළඹවන්න බෑ, ඇදලා ගන්න බෑ. අන්න එහෙම චරිතයක් කවුරු හරි ගත කරනවා නම් ඒතර ලෝකෙම කියන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ වුණාට පෙන්වන්න බෑනේ මෙයා මේ වැරද්ද කරා. මේ වැරද්ද කරා කියලා යාට චෝදනාවක් කරන්න දෙයක් නෑ. අඩුපාඩුවක් පෙන්වන්න බෑ. ඒතර එහෙම කවුරු හරි කාන්තාවක් ගත කරනවා නම් ජීවිතයක් අන්න ඒ කෙනාට කියන්න පුළුවන් පෞරුෂයක් තියෙනවා කියලා. ඒ නිසා මනාපාර්ශ්වය මොකක්ද කියන කාරණාව පිළිබඳව ඔබට මං හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් අපේ පින්වත් මෑණියන් වහන්සේ ඉදිරිපත් කළා. ඒ තුලින් ඔන්න දැන් ඔබට සංසන්දනය කරන්න පුළුවන් සැබවින්ම තමා තුළ තියෙන පෞරුෂය පෞරුෂයක්මද කියන තැන ඉඳලා. ඉතින් ඊළඟට අපි පින්වත් මෑණියන්ස කතා කරන්න ඕනේ දැන් සමාජයේ කාන්තාවක් විදිහට අපි මොන වගේ භූමිකාවක්ද අනුගමනය කරන්නේ? අපි මොන වගේ භූමිකාවක් තුළ ඉඳලාද අපේ කටයුතු සිද්ධ කළ යුතු වන්නේ? ඒකෙදි තිරේෂා දැන් භූමිකාව කිව්වහම කාන්තාවක් දැන් ඔන්න කාන්තාවකට තියෙනවනේ ඔන්න පාසල් දරුවෙක් විදිහට ඉන්නවා. එයා ටිකක් ලොකු වෙනවා. දියණියක් විදිහට ඉඳලා එයා ටිකක් ලොකු වෙන තරුණියක් වෙනවා. ඊට පස්සේ ඔන්න එයා බිරිඳක් වෙනවා. ඊට පස්සේ ගෙදර බිරිඳ වුණාට පස්සේ ඊට පස්සේ ලේලියක්. ඊට පස්සේ අම්මා කෙනෙක් වෙනවා. මෙහෙමනේ එයාගේ ජීවිතය. විවිධ විවිධ කාල සීමා තියෙනවනේ තැන් තැන් එයාට ගත කරන්න තියෙනවා. එතකොට ඒ හැම ගත කරන තැනකදීම එයා තමන්ගේ සීමාව දැනගෙන ගත කරනවා නම් ඒක තමයි ඇත්තට මෙයාගේ භූමිකාව වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔන්න තිරේෂ දැන් අපි හිතමු දුවක් ඉස්කෝලේ යන දුවක් කියනවා. එයා එතකොට අවුරුදු 20ක 30ක ළමයෙක් වගේ නම් එයා හැසිරෙන්නේ. එයා ඇත්තටම එයාගේ එයා සීමාවේ අඳුනගෙන නැහැ. අඳින්නේ පළඳින්නේ දැන් දුවෙක් පාසල් යන දුවෙක් ගත්තාම ඇත්තටම අම්මා තාත්තා මලක් වගේනේ යාම රකින්නේ. එහෙමයි. ඊළඟට යා පාසල නියෝජනය කරන පාරට බහැලා ගියත් දැන් අපි දැන් ඇඳුම ඇඳලා අපි පාරට යනකොට යා මේ පාසලේ ළමයි කියන අපි දන්නවනේ. එහෙමයි. එතකොට එයාට තියෙන්න ඕනේ තමන්ගේ සීමාවක් මං එළියට බහිනකොට මගේ අම්මට තාත්තට චෝදනාවක් වෙන්නේ නැති ජීවිතයක් ගත කරන්න ඕනේ. අම්මගේ තාත්තගේ ඇස් දෙකට කඳුලක් වැටෙන්නේ නැති විදිහට මම මගේ ජීවිතය ගත කරන්න ඕනේ. මගේ අම්මා තාත්තා මාව බලාගත්තා. මාව පුංචි කාලේ ඉඳලා රැකගත්තා. ඊට පස්සේ මම මොනවා හරි වැරද්දක් කළොත් ඒකෙන් මගේ පාසලට මම ගත කරන සීමාව එයාලා ඒ හැම දෙයකටම බලපෑමක් ඇති වෙනවා කියලා එයා පාසල් දරුවෙක් විදිහට එයාගේ සීමාව තුල ඉන්න ඕනේ. ඊළඟට තරුණියක් ගත්තාම දැන් අවුරුදු 20ක් 25ක් වෙනකොට එයාට නිදහස් ජීවිතයක් නේ තියෙන්නේ. ඒ නිදහස් ජීවිතය තුළ එයා තේරුම් ගන්න ඕනේ මගේ අම්මා තාත්තා මේ මට නිදහසක් තිබුණට ඒ වුණාට මම මගේ ජීවිතේ පිරිසිදුව ගත කරන්න ඕනේ. මට තියෙනවා ලස්සන අනාගතයක් ඒ අනාගතයේ කඳුළු පිරුණු මූණෙන් මුහුණ දෙන විදිහට මගේ ජීවිතය ගත කරන්න හොඳ නෑ කියලා එයා ඒ සීමාව තුළ රැඳිලා එයාගේ ජීවිතය ගත කරන්න ඕනේ. වැරද්දක් නොවෙන්න අර දෝෂ සහිත දෙයක්, චෝදනාවක් කරන දෙයක් ඇති වෙන්නේ වෙන්නේ නැති විදිහට. ඊළඟට ඊට පස්සේ එයා ඔන්න බිරිඳක් වෙනවා නේ බිරිඳක් විවාහ වෙලා ඊට පස්සේ ගියාට පස්සේ දැන් ගොඩාක් තියෙන දෙයක් නේ තීරේෂ දැන් අපි මේ සමාජය දිහා ගත්තාම මේ සමාජයේ ස්වාමියාත් මේ රස්සාවට යනවා බිරිඳත් රස්සාවට යනවා එහෙමයි එතකොට දැන් රස්සාවට ගියාම එක එක රස්සානේ. දැන් අපි ගත්තොත් ඔන්න කවුරුරි කාන්තාවක් රස්සාවක් කරනකොට ෆීල්ඩ් එකේ ඒ කියන්නේ දැන් ශේෂ්ත්‍රයේ රස්සා රැකියාව තියෙනවානේ ගොඩාක්. එතකොට ශේෂ්ත්‍රයේ රැකියාව කරනකොට නිදහස් එයාට. ඊළඟට එයාට සමාජලාට පුරුෂයන් ගොඩාක් එක පිරිමි කට්ටියත් එක්ක හැසිරෙන්න සිද්ධ වෙනවා රැකියාව කරන තැන්වලදී. එතකොට එයා තමන්ගේ සීමාව දැනගන්න ඕනේ. දැන් එයා වෘත්තිය කරන තැන, එයා රැකියාව කරන තැන හිටියට එයා තේරුම් ගන්න ඕනේ මං මෙතන හිටියට මං ගෙදර ගියාම මං බිරිඳක්. මට ගෙදර ගියාම අම්මා කියන ළමා ඉන්නවා. අම්මා කියලා මට ගෙදර ගියාම කතා කරනවා මගේ දරුවෝ. එහෙම. ඊට මගේ ස්වාමියාගේ අම්මා තාත්තා දුවේ කියලා කතා කරනවා. ඒකට ගැළපෙන විදිහට මම ඉන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් අරගැනීම තුළ ඉඳලා එයා එයා සීමාව තේරුම් ගන්න ඕනේ. මම ඒ නිසා මෙතන ගත කරනකොට මට මෙහෙම චරිතයක් තියෙනවා. ඒකට කැලලක් ඇති නොවෙන්න මම මේ රැකියාව කරන්න ඕනේ කියලා ඒ සීමාව තුළ ඉන්න ඕනේ. ඊළඟට ත්‍රිදේශා ඊළඟ එක තමයි දැන් උන් අපි දැන් විවාහ වෙලා ඉවරනාට පස්සේ අපි දකින්නවනේ ගොඩාක් දැන් උන් දියණියවරු දැන් උන් අම්මලා වෙන්න යනවා නේ දැන් කියන්නේ ගර්භණී අවස්ථාවට ආවහම දැන් අපි ඉස්කෝලේ යන කාලේ ත්‍රිදේශා දැන් කවුරු හරි කවුරු හරි අක්ක කෙනෙක්ට ළමයෙක් හම්බ වෙන්න හිටියාම එයාලා හරි දිගට ඇඳලා හරි ලස්සනයි. ඒ කියන්නේ දැක්කහම අර අම්මා කියන චරිතේ පූජනීය හැඟීමක්, හරි පවිත්‍ර හැඟීමක් ඇති වෙනවා. දැන් කාලේ අපි ගොඩාක් දකිනවා දියණිවරු දැන් ගර්භණීමා අම්මලා ඉන්නවා. හරියට කොටට ඇඳගෙන නේ වාඩි වෙන්නත් බෑ. ඊට පස්සේ පහසු ඉරියව්වකට ඉන්නත් බෑ. එතකොට දැන් අම්මා කියන චරිතයට දැන් එනවනේ යා. ඒ කියන්නේ අර සාමාන්‍ය තරුණියක් විදිහට කෙලිලොල් චරිතය අතහැරලා අම්මා කියන පූජනීය චරිතයට මං සංවර චරිතයට මං එනවා කියන කයාට මතක නැහැ. එහෙම. එයා ලොකු වගකීමක් දරන කෙනෙක් වෙනවනේ අර කෙලිලොල් ගතිය අතහැරලා එයා එතකොට. ඒතකොට ඒක වැටහීම නැති නිසා තමයි එයාට එහෙම වෙන්නේ. ඒක දැන් අර වගේ දැන් දකින්නකොටත් අපිට හිත පහදිනවා අනේ මේ අම්මා කෙනෙක් වෙන කෙනෙක්නේ. දැන් අර විදිහට කොටට ඇඳලා ඉඳිද ඇත්තටම අපේ හිත පහදින්නේ නැහනේ. නේ. ඊළඟට ටිරේෂ දැන් සමහර වෙලාවට ගොඩාක් අපි දකින දෙයක් තමයි දැන් අම්මයි දුවයි ගත්තහම මේ අපි දැන් සමාජයේ හොඳට දකිනවා අම්මා වඳුන ගන්නත් බෑ දුව වඳුන ගන්නත් බෑ අම්මා හරිය කැමති අක්කයි නංගී වගේ කියනවට කැමති අම්මත් දෙනිම ඇඳලා දුවත් දෙනිම ඇඳලා ඊට පස්සේ අම්මා ටී-ෂර්ට් එක ඇඳලා දැන් අම්මා අඳින જાතියේ පොඩි જાතිය තමයි දුවට අඳින්නේ දුවට අඳින්නේ එතකොට ඒවා මැදගෙන අම්මයි දුවයි යනවා එතකොට දැන් ඒ දරුවට දෙන දැන් ඒක ඒක බලාගෙන නේ දරුවත් හැදෙන්නේ එතකොට අපි දැනගන්න ඕනේ තමන් කොහේ හිටියත් මේ අම්මා දැන් ඉස්සරහම නෙවෙයි අම්මත් එක්ක යනකොට අම්මයි දුවයි වෙන් කරගන්න පුළුවන් මේ අම්මා මේ දුව කියලා දැන් එහෙම එකක් නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ අපි කොහේ හිටියත් අපි මොන මොන චරිත නිරූපණය කරත් ඒ නිරූපණය කරන අපේ සීමාව දැනගන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් චෝදනාවක් ඇති වෙන්නේ නැති වෙන්න අනික් අය මේ විදිහේ ඇඟිල්ලක් දික් කරන්නේ නැති වෙන චරිතයක් නේ. එතකොට තමයි එයා එයාගේ චරිතය හරියට ගත කරා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා Tamanගේ භූමිකාව හරි විදිහට හඳුනාගෙන Tamanගේ පෞරුෂය ගොඩනගා ගන්න තැනට කටයුතු කරන්නට ඔන්න ඔබටත් මං හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේ බොහොම හොඳ පරාසයක් අපට පෙන්වා දුන්නා. ඒ තුල ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් නම් සමාජයේ සිද්ධ වෙන ගොඩාක් ගැටලු වලට ගොඩාක් ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයාගන්න කේ තරම් ලොකු අපහසුාවක් වෙන කරනාවක් නොවේ. පිනත් මැනස දැන් මේ ඔය පිනත් මැනස අපිට පහදා දුන්නේ එක් එක් භූමිකාවන් නියෝජනය වෙන පරිදි Taman කොහොමද Tamanගේ සීමාවන් දැන හඳුනගෙන කටයුතු කරන්නේ කියන කාරණාව පිළිබඳව අපි ඊළඟට කතා කරන්න ඕන පිනත් මැනස දැන් පෞර්ෂයේ ඉක්මවා ගිය කාන්තා චරිත අපි ඕනතරම් දැකලා තියෙනවා මේ සමාජය තුළ. මේකට විවිධ හේතුන් විවිධ දේවල් නිසා මේ ඇයට මෙහෙම සිද්ධ වෙලා තියෙනවා කියන එක ඇතැම් අය කියනවා. එතකොට සමහරක් අය Tamanගේ රැකියාවෙන් උසස් වෙනකොට අධ්‍යාපනික මට්ටමින් උසස් වෙනකොට මිල මුදල් නිල බලය මේවත් එක්ක Tamanගේ කාන්තා භාවය අමතක කරලා යම් කාන්තා ආධිපත්‍යයක් උසලමින් කටයුතු කරන්නට මේක දැන් ඇතැම් වෙලාවට රැකියා ස්ථානයේදී Tamanගේ වෘත්තියත් එක්ක කරන්න වෙනවා. හැබැයි මේක ගෙදර ඇවිල්ලත් කරන්න උත්සාහ කරනවා. දරුවන්ව සවාමියාව Tamanගේ යටතට අරගෙන පාලනය කරන්න මෙහෙම උත්සාහ කරන්න දරන චරිත අපි දැකලා තියෙනවා. මම හිතන්නේ පින්නත් මෑන්වහන්සේලාට ඒ සම්බන්ධව අත්දැකීම් ඇති. එතකොට දැන් මේ මෙහෙම මේ පෞරුෂය ඉක්මවලා Tamanගේ කාන්තා භාවය තමතක කරලා එහෙම වර්තමාන චරිත ඉන්නවා පින්නත් මැනිනස් අපි ඒ පිළිබඳවත් යම් විග්‍රහයක් කළොත් මම හිතන්නේ ඒක බොහොම හොඳ වේවි. එහෙමයි ටිරේෂා. ඇත්තටම දැන් ඒක වෙලා තියෙන ටිරේෂා ඉස්සර කාලේ දැන් අපි අම්මලා දැන් අපි අවුරුදු ගානකට ටිකක් ඉස්සරහට ගියාම ඒ කාලේ අම්මට තියෙන ගෙදර ඉඳලා දරුවෝ බලාගන්නෙක් විතරයි. එහෙමයි. නේද? දැන් කියන්නේ අම්මා ගෙදර ඉන්නවා, ස්වාමියා රස්සාවට යනවා, දරුවෝ ටික බලාගෙන අම්මා ගෙදර ඉන්නවා. නමුත් දැන් එහෙම නෙවෙයි අර තරඟකාරී අධ්‍යාපනයත් එක්ක ළමයි ඉගෙනගෙන ඊට පස්සේ දැන් සමහරලාට විභාග වලින් වැඩිපුර සමත් වෙන්නේ ඉහළ ලකුණු ගන්න ගෑන් ළමයි. එහෙමයි. ඊට පස්සේ ඉහළ ලකුණු වරගෙන විභාග වලින් ඉහළින් සමත් වෙලා ඉහළ ඉහළ රැකියාවලට යනවා. ඊට පස්සේ දැන් විවාහ වුණාට පස්සේ ස්වාමියාත් රැකියාවක් කරනවා බිරිඳත් රැකියාවක් කරනවා නේ එතකොට සමහර වෙලාවට බිරිඳට තියෙන ලැබෙන රස්සාව ස්වාමියාට වඩා ඉහළ රස්සාවක් එහෙම ඊට පස්සේ දැන් ඉස්සර කාලේ දැන් මොනවා හරි දෙයක් ගෙදර කම්ම කෙනෙක්ට වමනා වුණා මහත්තයා කීයක් හරි දෙන්න දරුවන්ට මේකට ඕනේ එහෙම කියලානේ. දැන් අර දෙන්නම රස්සාව කරන ගෙදර නෝනාගේ අතටත් සල්ලි එනවා ස්වාමියාගේ අතටත් සල්ලි එනවා. එතකොට දැන් මගේ එයාගේ අතට සල්ලි ආවට පස්සේ එයා නිසි ඕන විදිහට එයාට වියදම් කරන්න පුළුවන් සමාලාට දැන්. බිරිඳගේ අතට ස්වාමියාට වඩා වැඩි පඩියක් එනකොට සමහරලාට එයාට ආ දැන් මම ලොකු පඩියක් තියෙන නිසා අහන්න ඕනේ. ඒ වගේ සමහරලාට හිතට එනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒකත් එක්ක ඊට පස්සේ අපි බලන්නේ දැන් එයාට ලොකු පඩියක් තියෙනවා ලොකු රස්සාවක් තියෙනවා මම මෙහෙමයි කියලා එයාට යටත් වෙන්න හිතෙන්නේ නේද? යටත් වෙන්න හිතෙන්නේ නැතුව තමයි එයා ඊට පස්සේ ඔන්න gedara ටික ටික දැන් එයා පාලනය කරන මුදල් පාලනය කරනවා ඊට පස්සේ දැන් අහන්නේ බලන්නේ නැතුව දැන් නැන්දාම මාමා ඉන්නවා නම් දැන් ඉස්සර හරි ගෞරවෙන්නේ දැන් අරය රස්සාවක් කරනකොට අතට කීයක් හරි එනකොට ඊට පස්සේ අර නැන්දම්මා මාමා කියන්නේ ඒ ස්වාමියාගේ අම්මා තාත්තවත් එයා පාලනය කරනවා. නේ එතකොට ආණ්ඩු මාණ්ඩු කරගෙන ඉන්නවා කියන්නේ අපි නේද? එහෙම චරිත තියෙනවා. එතකොට ඒක වෙන්නේ අර රැකියාවේ හැමදේමත් එක්ක. නමුත් අපි තේරුම් ගන්න ඕනේ තිරේෂා දැන් අපි කාන්තාවක් කියලා ඉපදෙන සසරේ කර්මානුරූප වෙන්නේ. එහෙම. ඒතර කාන්තාවක් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා කාන්තාවට විඳින්න තියෙන දුකක් තමයි ආවේනික දුකක් තමයි යාට යටතේ ඉන්න සිද්ධ වෙනවා. එහෙම. නේ. ඒතොර යටතේ ඉඳ වෙන්නේ යා සසරේ කරපු දෙයක් නිසානේ. එහෙම. ඒතකොට යා ඒක කාන්තාවක් විදිහට ගෙවලා ඉවර කරන්න ඕනේ. නේ. ඒතර දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැනේ දැන් සාමාන්‍යයෙන් ওই වගේ දැන් තමන්ගේ ජීවිතයේ සල්දිත් එක්ක දැන් එයා අනික් අයව පාලනය කරන්න යනවා කියලා කියන යට ලොකු ධර්මයක් නැහැනේ. විභාග ඉස්කෝලේ යන කාලේ ධර්මයක් හම් වෙලත් නැහැ. මේ සසරක් තියෙනවා මේ වැරදි කරන්න හොඳ නෑ මෙහෙමයි මෙහෙමයි මම මේ කර්මානුරූප ජීවිතයක් කියලා එයාට අහන්න ලැබුණ චරිතයක් නෙමෙයිනේ එතකොට ඊට පස්සේ දැන් එතන ඉඳලා එයාගේ වැරදිලානේ දැන් තියෙන ජීවිතේ මොකුත්ම නැති චරිතයක් තමයි දැන් ඔන්න බිරිඳක් උනේ ඊට පස්සේ දැන් එයා දන්නේ මම මේ කාන්තාවක් වෙලා ආවට පස්සේ මම මේ කර්මානුරූප ජීවිතයක් ගෙවන්නේ මට විඳවන්න තියෙන එකක් ඒ නිසා මං යටතේ ඉන්න ඕනේ මං නිහතමානී වෙන්න ඕනේ කියන කියාට නෑ ඒ නිසා තමයි එයා අර තමන්ගේ මිල මුදල් බලය ඒවත් එක්ක පාලනය කරන්න බලන්නේ එතකොට එහෙම වුණාම තිරේෂ දැන් අපි සසරේ අරගෙන ආපු කර්මයේ විඳවන්නේ නැතුව අපි බලනවා අපේ වචනෙන්, සල්ලි වලින් අර ඔක්කොම යටපත් කරගන්න. ඒතර කර්ම දෙකයි. එකක් කාන්තාවක් වෙලා අරගෙන ආපු කර්මයේ විඳවන්නේ නැහැ. ඊට පස්සේ සසරේ පිනෙන් අරගෙන ආපු පුරුෂයෙක් විදියට අරගෙන ආපු කෙනා යටපත් කිරීමේ කර්ම විපාකෙත් රැස් වෙනවා. එහෙමයි. ඊට පස්සේ අම්මා තාත්තා දෙන්නට නිඳා අපහාස කළා ඒ දෙන්නට ගෞරව නොකිරීමේ පාපයත් රැස්. එහෙමයි. එහෙම කෙනාට මැරිලා ගිහලා ඊට පස්සේ සසරේ പ്രേත ලෝකෙ එහෙම ගිහින් ආවට පස්සේ කියන්නේ ගොඩාක් പ്രേත වස්තුවල සමහර කාන්තාව කියන මේ പ്രേතියෝ වෙලා ඉපදිලා කියනවා මේ මම මනුස්ස ලෝකෙ ඉඳෙද්දි පුතාලා දෙන්නෙක් හිටියා ඉතින් ඒ ප්‍රේතියා කියන මං ඉතින් පුතාලා දෙන්නගේ හයිය අරගෙන ගෙදර පාලනය කරා කියන. දැන් මං പ്രേත ලෝකෙ කියන. දැන් ඔය වගේ අපි පාලනය කරන්න ගිහිලා ප්‍රේත ලෝකෙ විතරක් ඉපදෙන්නේ නෑනේ මේ සසරේ. එහෙමයි. ඒතර මනුස්ස ජීවිත එන එන ගාන එන එන සැරේ වරදිනවනේ. ඒ කියන්නේ එන එන සැරේ අරක විඳවන්න වෙනවා. ඒක ජීවිතෙන් ඕක ඉවර වෙන්නේ නෑනේ භාග්‍යතුන් හස දේශනා කරනනේ. ඒතර යන යන ජීවිතේ වැරදි වැරදි යන්නේ. වැරදි වැරදි ගිහිල්ලා ඊට පස්සේ කොහෙන්ද යා නවතින්නේ? මේ අපිට හිතා ගන්න බෑ නිරේ නවතින්න පුළුවන් එක ජීවිතයකවත් ඊට පස්සේ කාන්තාවක් නොවන එකක් නෑ. නේ ඇයි විඳවන්නනේ තියෙන්නේ ඒක ඉක්මවලා යන්න බෑ. ඒ නිසා කවුරු හරි දැන් සමහර අය කැමති ඇත්තටම යටත් නොවීන ස්වාධීන ජීවිත ගත කරන්න කැමති කාන්තාවෝ ඉන්නවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ ආවේනික සසර එකක් තමයි යටත් වෙලා ජීවත් වෙන්න. එතකොට එයාට මේ ජීවිතේක නැත්තම් එයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කිය අපිට පෙන්වලා දෙන්නේ මේ ජීවිතේ නැතිද ඊළඟ ජීවිතේට පුරුදු කරගන්නනේ. එතකොට එයාට පුළුවන් 16ක් වගේ ස්වාමියාට උපස්ථාන කරගෙන නෑ 16 භාර්යා කියනවනේ. එහෙම. 16 භාර්යාවක් විදිහට 16ක් වගේ අම්මට තාත්තට සලකගෙන යටහත් පහත් ගුණවත්කම් ඇති කරගෙන යා හිටියොත් එයාට අර තමන්ගේ පෞරුෂය යාගේ ජීවිතය අර මේ ඉක්මවලා යටත් වෙන්න කැමති නැති ස්වභාවයේ ඉක්මවලා තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන්. කියන්නේ දෙවියන් අතරටම යන්න පුළුවන්. ස්ත්‍රී භාවය ඉක්මලා පුරුෂ භාවයට යන්න පුළුවන් යන්නේ. එනිසා මේ ජීවිතය අපි ආණ්ඩු මාණ්ඩු කරගෙන අපේ කටේ බලයට, අපේ සල්ලි වලට, අපිට තියෙන දේවල් වලින් එහෙම පාලනය කරන්න හැදුවොත් පිට පිට වරදිනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ තිරේෂා අපේ ජීවිතේ අපිට තියෙන්නේ යමක් නැත්තම් ඒක තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් විසඳුමක් කරා යන්නේක. අද දවසේ මේ කතා බහ කරමින් ඉන්නේ කාන්තා පෞරුෂය පිළිබඳව ඔබට දැන් වෙනකොට යම් අවබෝධයක් ඇති අපි තුල නිර්මාණය කරගත යුත්තේ මොන වගේ පෞරුෂයක්ද කියන වග. අපි පොරොන්දු වුණා විරාමයට යන්නට මත්තෙන් පින්වත් මෑණියන් වහන්සේ මේ අතීත සිදුවීම් එක්ක බුද්ධ කාලයේදීත් මෙවැනි සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ කාන්තා පෞරුෂයන් දිහා බැලුවහම අපිට ඇත්තටම අපේ ජීවිතවලට යමක් එකතු කරගන්නට හොඳ උදාහරණ තියෙනවා. පින්වත් මෑණියන් වහන්සේ උදාහරණත් එක්කම අපි කෙනෙක්ට පහදා දුන්නොත් ඒ අයට ඒ අයගේ ජීවිත වෙනස් කරගන්නට ඒක ලොකු රුකුලක් බවට පත්වේවි. එහෙමයි දිරේෂා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් ගොඩාක් ශ්‍රාවිකාව හිටිය හරි පෞරුෂයකින් යුක්ත. ඒ අතර තමයි විශාඛා කියන උපාසිකාව. එතකොට විශාඛාගේ ජීවිතය ගත්තාම තිරේෂා මේ සමාජයේ හරියට පිළිගන්න චරිතයක් එහෙමයි. ඒතර අපි දන්නව අර දවසක් මේ හරි ලස්සන සිදුවීමක් වුණා. දැන් එයාගේ යාළුවෝ බොණ්ඩ පාටියකට යන්න ලෑස්ති වෙන පාක් එකට. එතකොට බියර් බෝතල් ටිකක් මේ කෑන් ටිකක් දැන් එයාලගේ බෑග් වල දාගෙන දැන් යන්න ලෑස්ති වෙනවා. ඉතින් එතකොට මුණ ගැහුණ විශාකා. ඊට පස්සේ අපි මෙයාලා කියන අපි මේ ගාඩන් එකට යන්න යන්නේ. එහෙම කියලා කියනකොට විශාකා කියනවා එහෙනම් ගාඩන් එක යන එක අද පැත්තකට දාලා අපි බුදුරජාණන් වහන්සේ බලන්න යන් කියනවා. ඉතින් මෙයාලා බොණ්ඩ යන්න ලෑස්ති වෙන ඉතින් විනෝදෙන් ගත්තා. සතියන්තේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ අය එකතු කරගෙන ගිහිල්ලා දැන් විශාක තනියම ඒක කරන්නේ. ඒ අයගේ සම්පූර්ණ මේ සසරට සකස් වන ජීවිතේම වෙනස් කරන්න උදව් කරනවා. ඒ කියන්නේ දැන් එයා එතන ගිහින් බොණ්ඩ එකතුනේ නැහැ. අර ගොල්ලන් තනි වචනෙට 500ක් ඉහළිව ඉස්සරහා තනි වචනෙට එයා වෙනස් කරනවා. ඒ අය වෙනස් කරලා ධර්මයටත් අරගන්නවා. එහෙම චරිත තිබුණා. ඊළඟට විශාක ගියාම යන්නේ ඒ යන gedara සම්පූර්ණ සියලු දෙනාම ධර්මයට ගන්නවා. ඒ වගේ තව කෙනෙක් හිටියා අපි දන්නා චූල සුභද්‍රා. එතකොට චූල සුභද්‍රා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමික පවුලකට විවාහ කරලා දුන්නේ. අන්‍යාගමික පවුලකට විවාහ කරලා දුන්නට පස්සේ දැන් යාව පිළිගන්න ගෙදර දානයක් තියෙනවනේ. එතකොට ඒ ගෙදර සතුටට දානෙ දෙන්නේ නිගණ්ඨයට. ඉතින් නිගණ්ඨය වස්ත්‍රයක් නැතුව දැන් දානෙට ලෑස්ති වෙලා දැන් අර නැන්දම්ම ඒ ගෙදර චූලසබද්දට කතා කරනවා දුවේ ඉක්මනට එන්න රහතන් වහන්සේලා ඇවිල්ලා කියලා. ඉතින් මේ චූල සුබද්‍රට හරි සතුටුයි. දැන් ඈත සැවැත් නුවරේ ඉඳලා මහා දුරක් තමයි මේ යා විවාහ කරලා දෙන්නේ. ඉතින් ගව් ගානක් ඈත දැන් ගමට දැන් රහතන් වහන්සේලා වැඩියා කිව්වම මෙයාට හරි සතුටුයි. ඉතින් මෙයා ඉතින් ඉක්මනට මොකද කරන්නේ උඩ මහලේ ඉඳලා පහලට පහලට බැහැන් එනකොට දැන් අර තාපසින් වහන්සේලා නිගණ්ඨය ඉන්න වස්ත්‍රයක්වත් නැතුව නූල් පොටක්වත් නැතුව ඉන්නවා. මෙයා එක සැරේම කියන මේ වස්ත්‍රයක්වත් නැති නිර්වත් අය ඉස්සරහා මං කොහොමද මුණක් බලාගෙන ඉන්නේ කියලා චිකේ කියලා දැන් මෙයා දුවනවා. ඉතින් එතකොට දැන් බලන්න ටිරේෂ දැන් අර ගෙදර ඔක්කොම ඉස්සරහා විවාහ වෙලා ආපු පළවෙනි දවසේ දැන් හිතෙන්න පුළුවන් මගේ නැන්දම මොනවාරි හිතයිද දන්නේ මගේ කසාදේ කැඩේද දන්නේ ආපහුමට ගෙදර යන්න වෙයිද දන්නේ ඒ මොකුත් නෑ ඒ කියන්නේ පෞරුෂය කියලා කියන්නේ එතන එහෙම මේ තමන් නිවැරදි කියන තැන මං කරන්නේ හරි දේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙත් එක මගේ කරන දේ චෝදනාවක් වෙන දෙයක් නෙවෙයි කියන තැන එයා හිටියා එයාගේ පෞරුෂය කොච්චරද කියලා කියන්නේ අන්තිමේට බුදුරජාණන් වහන්සේ මේ 이르දිමත් ශ්‍රාවකයෝ එක්ක මේ වඩිනවා දානෙට පහවදා මේ චූලසුභද්‍රගේ ගෙදරට ඊට පස්සේ තමයි ඒ gedara situwara ඇතුළු සියලු දෙනාම තිරුවන් සරණ යනවා. ධර්මය අවබෝධ කරගන්නවා. කාලකාරාම සූත්‍ර දේශනා කරන්නේ අන්න එතනදී. ඉතින් එතකොට ටිරේෂ එහෙමයි හිටියා. ඊළඟට ලංකාව ගත්තාම ලංකාවෙත් එහෙම අතීතයක් තිබුණා. 50 පෞරුෂයෙන් හිටපු කාන්තාව හිටියා. හරි ලස්සන සිදුවීමක් තියෙනවා ටිරේෂ ලංකාවේ මේ ඒක ගමක නන්දිය කියලා සිටුවරයෙක් හිටියා. ඉතින් එයාට ලස්සන බිරිඳක් ඉන්නවා. ඉතින් මේ බිරින්දත් එක්ක මෙයා හොඳට තෙරුවන් සරණ ගිහිලා හැබැයි යාළුවගේ ජීවිතේ ලස්සන තියෙන්නේ තෙරුවන් සරණ ගිහිලා දෙන්නට දෙන්න සීල් රකින්නවා. ස්වාමියා ඉක්මවලා යනවා බිරින්දව ඉක්මවලා යනවා කියලා එකක් නෑ. අර තමන්ගේ ජීවිතේ වැටක් තියෙනවා. රැකෙන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ දැන් කොහොම හරි මේ වෙලඳාම් කරන්නේ. ඉතින් අවුරුදු 3කට මෙයාට පිටරට යන්න උනා. ඉතින් ඔය අතරේ දැන් මෙයා වෙලඳාමේ ස්වාමියා නන්දිය ගිහිල්ලා බිරින්ද විතරයි ගෙදර ඉන්නේ. ඉතින් ඔය අතරේ රටේ රජුරෝ මොකද කරන්නේ? ඒ පළාතේ ඉන්න ඇමතිවරයා මාරු කරලා අලුත් ඇමතිවරයෙක් පත් කරා. ඉතින් දැන් ඇමතිවරයෙක් අලුතෙන් ආවට පස්සේ දැන් දැන් වුණත් ත්‍රිේෂා මේ ඇමති කෙනෙක් එනවා කිව්වම මල් මාලා දාලා නේද පිළිගන්නවනේ. ඉතින් ඒ කාලෙත් එහෙම දැන් ඇමතිතුමා එනවා කිව්වම මිනිස්සු ඉතින් ස්ටේජ් හදලා මල් මාලා දාලා පාවඩ දාලා කුඩි දාලා දැන් ඉතින් මේ ඇමතිතුමා වීදියේ යනවා පේන්න. අශ්ව කරත්තේ. ඉතින් යනකොට කට්ටිය මොකද කරන්නේ පාරේ ඉඳලා බලනවා. ඉතින් අර නන්දියගේ බිරිඳත් මොකද කරන්නේ අපේ ඇමතිතුමා කවුද දන්නේ කියලා තමන්ගේ ගෙදර සඳලු තලයේ ඉඳලා ඉස්සි ඉස්සි දැන් ඉතින් බලනවා. බලනකොට සිද්ධ වුණේ අර ඇමතිතුමා දකින්නවර නන්දියගේ බිරිඳ. හරි ලස්සනයි. දැක්ක ගමන් අර ඇමතිතුමාට හිතෙන පුදුම ලස්සන ගෑණියක්නේ කියලා තමයි හිතෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ පව්වදා ඇමතිතුමා අර 16කට කතා කරලා අහනවා ඇමති එයාගේ සේවකකින්ගෙන් කවුද ඒ ලස්සන කෙල්ල කියලා අහනවා. ඊට පස්සේ කියනවා එයා කෙල්ලක් නෙමෙයි සර් මේ එයා බැඳපු එක්කෙනෙක් කියනවා. ඊට පස්සේ එතකොට එයාගේ මහත්තයා කෝ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මෙහෙම එයා නන්දිය කියන සිටුවරයා එයා දැන් වෙලඳාම ගිහිල්ලා කියලා. ඊට පස්සේ දැන් මේ ඇමතිතුමා කල්පනා කරනවා එහෙනම් මේ ගෑනු අය සල්ලි වලට හරිය කැමතිනේ. ඒ නිසා සල්ලි කීයක් හරි දීලා මේ ගෑණියෝ මම නම්ම ගන්න ඕනේ. එහෙම කියලා තමයි හිතන්නේ. ඊට පස්සේ 16ක් ලව්වා කහවණු 1000ක් දීලා යවනවා. කහවණු 1000ක් දීලා යවනවා මගේ යෝජනාවක් කියන්න කියලා. ඉතින් අර 16 ළඟට ගිහින් කියනවා මැඩම් ඔයා හරි ලස්සනයිනේ. ඊට පස්සේ කියනවා මේ කොච්චර ඇස් දෙක ලස්සන මූණකට තිබුණත් එක ඇහැක් නම් ඒ ගෑනු එක්කනාගේ පේන්නේ ඒ ලස්සනෙන් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මැඩම් මේ ස්වාමියෙක් නැතුව පුරුෂයා නැති කාන්තාව කියලා කියන්නේ එක ඇහැක් නැති මේ කාන්තාවක් වගේ කියනවා. දැන් මේ වර්ණනා කියනවා දැන් මෙයාට මෙයා වරදට පොළඹවනවා. ඊට පස්සේ ඊළඟට කියනවා මේ ඇතා කොච්චර ලස්සන වුණත් මැඩම් මේ දලයක් නැත්තම් ඒ ඇතාගේ වටිනාකමක් නැහැනේ. ඒ නිසා පිරිමියෙක් නැති කාන්තාවක් වැඩක් නැහැ. ඒ නිසා අපේ සර්ගේ යෝජනාව පිළිගන්න කියනවා. අර ගෑනු කෙනා මොන දිහා බලලා කියනවා දාසී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මං අහලා තියෙන්නේ මේ කය කොච්චර ලස්සනට ඇඳලා පැලඳලා හිටියත් රත්තරන් මේ උතුමැණික් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ අසුචි තියෙන්නේ. ඒ නිසා මං විවාහක කාන්තාවක් මේ කෙස් කෙස්වල ඉඳලා යටිපත් වලට තියෙන පිළිකුල් දේවල්. ඒ නිසා සර්ට කියන්න මං විවාහක කාන්තාවක් මගේ අතින් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියන කෙලින්ම කියනවා. අපි එහෙම නෙවෙයි ඇමතිතුමා මොකක් මට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. අරුබුදයක් වෙයිද දන්නේ එහෙම කියලා අපි හිතනවනේ. අර අපි වැනෙන ස්වභාවය තියෙනවනේ. කෙලින් උත්තර දුන්නොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා. එහෙම නෑ. අරයා තමන්ගේ සීමාව මං බිරිඳක් මං මගේ සීමාව තුළ ඉන්න ඕනේ. මගේ ස්වාමියා නැති වුණාට කියන එක යාට ධර්මයෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් අර දාසි මොකද කරන්නේ සර් වැඩේ හරියන්නේ නැහැ මෙහෙම කිව්වා කියලා දැන් ගිහින් කිව්වා ඊට පස්සේ දැන් මේ ඇමතිතුමා කල්පනා කරනවා එහෙම හරියන්නේ නැහැ මේ ඒකේ අකමැති වෙන්නේ කොහොමද එදා යසට මගේ විහාර උඩ ඉඳලා බැලුවේ කියලා දැන් කියනවා. ඒ නිසා කහවණු 2000ක් යවමු. දැන් ගාන වැඩි කරා. කහවණු 2000ක් යවලා ඉවර වුණාට පස්සේ අර ගෑනු කෙනා කියනවා මේ මේ ලෝකේ කාන්තාවක් වැඩිකාම සේවනයේ යෙදුනොත් ඒක නිന്ദා සහගත දෙයක්. ඒ නිසා මට ස්වාමියෙක් ඉන්නවා මම ස්වාමියා ඉක්මවලා යයි කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක් කියලා ඔයාගේ සර්ට කියන්න කියනවා. දැන් ආයෙ දැන් දාසි මොකද කරන්නේ දැන් දාසි වර්ණනා කරනවා මෙහෙමයි මෙහෙමයි කියනවා දැන් මහත්තයා තාම නෑනේ කියනවා අවුරුදු 3ක් තනියම ඉන්න ඕනේනේ කියනවා දැන් ඔක්කොම කියනවා දැන් කාරණා දැන් මොකද කරන්නේ අරගේ දුර්වල පැත්ත පෙන්න පෙන්න අවස්සනවා නේ ඒ වුණාට දැන් අරයා කියන ඒ නිසා කියන්න මං අතින් ඒ වගේ දෙයක් වෙයි කියලා හිතන්න එපා කියනවා ඊට පස්සේ දැන් අර ඇමතිතුමා කියනවා මේ කියාස බන කාරිනේ මේ නාකේ නාකි එක්කෙනෙක් වගේ බන කියකින් ඉන්නේ නැතුව මං කියපු යෝජනාවට කැමති වෙන්න කියන්නේ කියනවා. කියලා දැන් ආපහු කහවණු ගන්න වැඩි කරලා යවනවා. දැන් මේ වෙනකොට දැන් අර නන්දියගේ බිරිඳට හොඳටම දැන් සීමාව ඇවිල්ලා. ඊට පස්සේ දැන් මෙයා තදේටම කියනවා ඔයාලගේ ඇමතිතුමාට කියන්න මේ මේ ලෝකේ කැමති නම් එයාට කියන්න කියනවා හරි ලස්සන උපමා ටිකක් කියනවා. මේ බිරිඳ කියනවා නන්දියගේ බිරිඳ මේ වලාකුළු පහන් තිරයක් කරලා gedara පහනක් පත්තු කරගන්න නන්දියගේ බිරිඳ මේ ස්වාමියා ඉක්මවයි කියන එක වෙන්නේ නැති දෙයක් කියනවා. ඊට පස්සේ කියනවා ඒ නිසා මේ අපේ පැත්ත පළාතටවත් ඇමතිතුමාට එන්න එපා කියන්න කියලා පණිවිඩය ආනවා. ඊට පස්සේ දැන් අර ඇමතිතුමා ඒ ඒ සිදුවීමේදී හරිය කේන්ති අරගෙන ඊට පස්සේ දැන් ස්වාමියාවත් මරණ තැනට කටයුතු කරනවා. හැබැයි දැන් එයාගේ එයාලගේ තියෙන සීලේ බලයට ඒ දේ වෙන්නේ නැහැ. ඒතර බලන්න තිරේෂ දැන් එයා අවුස්සලා ගන්න හැදුවේ දුර්වල තැනින්. ඒ කියන්නේ අපි කොක්ක ගහනවා කියන්නේ. ඒ වුණාට කොක්ක ගහන්න බැරි වුණා. එයාගේ ජීවිතේ කායික ක්‍රියාව සංවරයි. වචනේ සංවරයි. දෝෂ සහිත දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි අඩුපාඩු ටික භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් කයින් වැරද්දක් වෙන්න දෙන්නේ නැති වෙන්න ඊළඟට අවුස්සලා ගන්න බැරි වෙන විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගෙන. එහෙම චරිත පින්වත් තීරේෂ අපේ මේ ලංකා ඉතිහාසයේ ගොඩාක් තියෙනවා. ඔය අපි කතා කරේ එකක් දෙකක් වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් චරිත තිබුණා. එහෙමයි. ඒ අතර ලංකාවේ සිදුවන සිදුවීමක් තමයි අපි ඔය කතා කරේ. එතකොට ඒ වගේ චරිත තිබුණ අතීතයක් නේ අපිට තියෙන්නේ. එහෙමයි. ඒතර වර්තමානයේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පුළුවන් නම් එහෙම චරිතයක් නේද? අන්න තමන්ගේ ජීවිතේ කවුරු අපිව පොළඹවලා ගන්න හැදුවත් පොළඹවලා වරදට ගන්න බැරි චරිතයක් හදාගන්න පුළුවන් නම් අන්න ඇත්තට මෙයා පෞරුෂයෙන් යුක්ත කාන්තාවක්. ඒ නිසා ඔබේ පෞරුෂයත් ඔබ වර්ධනය කරගෙන මේ අපේ පින්වත් මෑණන් වහන්සේ පෙන්වා දීපු ආකාරයට හරි සුන්දරයි මේ කතා අපිට හෙද්දි ඒ තුලින් අපිට යම් හැඟීමක් දැනෙනවා එහෙමයි පින්වත් මෑණන් වහන්සේ මම හිතන්නේ අපි හැම කෙනෙකුටම එහෙම පන්නරයක් නිතින්ම ඇතුළු වුණා කියලා හිතනවා ජීවිතවලට එකතු වුණා කියලා හිතනවා ඒ පෞරුෂය වර්ධනය කර ගැනීම පිළිබඳව එවැනි සිදුවීම් පිළිබඳව අහද්දිත් ඇත්තටම සැබෑ පෞරුෂය කියන්නේ මෙය නොවේද කියලාත් හිතෙනවා ඉතින් ඒ නිසා අපේ ජීවිත වෙනස් කරගන්නට අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපට මේ විදිහට ඇහෙනකොට මේ විදිහට පෙන්වා දෙන්නට පින්වත් මෑණන් වහන්සේලා මේ විදිහට කටයුතු කරනකොට තව තවත් ඇයි අපි අප්‍රමාදී වෙන්නේ? ඒ නිසා අප්‍රමාදී නොවි අපි අපිට පුළුවන් ප්‍රමාදී නොවි අප්‍රමාදීව කටයුතු කිරීම තුළ අපිට පුළුවන් අපේ මේ ජීවිත වෙනස් කරගන්නට සකස් කරගන්නට. අපි මීළඟට කතා කරන්න ඕන මේ පිනත් මෑණින් වහන්ස මේ සංවරයේ විච්ච යහපත් පිච්ච පෞරුෂයක් අපිට ගොඩනගා ගන්නට ඇත්තටම මේ ධර්මය තුළ අපිට ලොකු පිටිබහලක් ලැබෙනවා. අපි හැම කෙනෙකුටම අපේ ජීවිත වෙනස් කරගන්නට හොඳ අවස්ථාවක් මේ ධර්මය තුළ තියෙනවා. මොකද ඇත්තටම සාර්ථකත්වය අසාර්ථකත්වය තුළ මේ බොහෝ දෙනෙක් ධර්මය අධර්මය කියන එක වෙන් කරලා හඳුනගන්න බැරි තැනකදී තමයි ඒ විදිහ විදිහට තමන්ගේ ජීවිතේ වැරදි පැත්තට වැරදි මාර්ගවලට යොමු කරගනිමින් කටයුතු කරන්න. පිනත් මෑණියන්වස් අපේ ජීවිතේ ඒ විදිහට වෙනස් කරගෙන යහපත් පෞරුෂයකට මේ ධර්මයේ තුලින් අපිට ලැබෙන පිටිබලයත් එක්ක අපි කොහොමද කටයුතු කළ යුතු වෙන්නේ? ඒකෙදි තිරේෂා දැන් අපි ආරම්භ කරනකොටම කතා කරන්නේ දැන් පෞරුෂය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ කායික ක්‍රියාව ඍජුණා නේ වැරදි නැත්තම් අඩුපාඩු නැත්තම් දොස් සහිත දේවල් එයාගේ වෙන්නේ නැත්නම් වචනයෙන් එයාගේ අතින් දොස් සහිත දෙයක් වෙන්නේ නැත්තම් ඊළඟට එයාගේ හිතෙන් එයාගේ අකුසල් ඇති වෙන්නේ නැත්නම් ඒකට අපි ඍජුකම කියලා කියවනේ. එතකොට දැන් අපි දන්නවා අපේ ජීවිතේ කයෙන්, වචනයෙන්, සිතෙන් වැරද්දක් වෙන්නේ අපි අභ්‍යන්තරේ කැළඹිලානේ. එහෙම. ඒ කියන්නේ අපේ එක්කෝ ඇහෙන් දැකපු දෙයක්, අහපු දෙයක් අපි බාහිරින් ගන්න දෙයකින් අපි ඇතුළ ඇවිස්සෙනවා. ඒ ඇවිස්සිච්ච එක තමයි සිත, කය, වචනය හරහා එළියට එන්නේ. එතකොට තමයි වැරදීමක් අපි අතින් වෙන්නේ. එතකොට දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී අපි දකිනවා ටිරේෂ හැම දෙයක්ම තියෙන්නේ ටීවී එක ගත්තත්, ෆෝන් එක ගත්තත්, අපිට බාහිර පත්‍රයක් කියවත් හැම එකම තියෙන්නේ අපේ අභ්‍යන්තරය ඇවිස්සෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කරන තමන්ට අයහපත පිණිස පවතින මේ කොසල් රජතුමා එන මේ සත්‍යයට අයහපත පිණිස පවතින දේවල් ජීවිතේ තියෙනවද කියලා? එහෙම. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ රජතුමනි ලෝභ ද්වේෂ මෝහ තියනවා කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ එයා Tamanට අයහපත පිණිස පවතින දේවල් එයාගේ ඇතුළේ තියාගෙන ඉන්න කියනවා. එතකොට දැන් අපි ලෝභ ද්වේෂ මෝහ එක්කනේ මේ ජීවිතේ ගත කරන්නේ. එතකොට අපි අපිට හතුරුකම් කරනේව අපේ ජීවිතය ඇතුළේ තියාගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දැන් මේ ලෝභ දේශ මොහ තියෙනවා කියලා කියන්නේ බාහිරෙන් එන ඒවත් එක්ක ඒ හැම එකම අපේ ලෝභය, ద్వේෂය, මොහය අවුස්සනවා. අපි රාගය අවුස්සනවා, තරහව අවුස්සනවා, එක එක දේවල් වලින් මේ ටීවී channel වලින් ඊළඟට අහන්න වෙන ඒවා අපිත් එක්ක ඉන්නයි කියන දේවල් ඒවත් එක්ක අපේව ඇවිස්සෙනවා. එතකොට කවුරු හරි කෙනෙක්ගේ ජීවිතේ සිත, කය, වචනේ দমনය කරගෙන වැරැද්දක් වෙන්නේ නැති වෙන්න සංවර කරගන්න මේ ලෝකේ කවුරු හරි ධර්මයක් කිව්වනම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙලා මේක වැරද්ද. මේ වැරද්ද කරොත් මෙහෙම වරදිනවා. මේ විදිහේ විඳවන්න වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වැරද්ද විතරක් පෙන්ලා දෙන්නේ මේ වැරද්දෙන් මෙහෙම නිවැරදි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අනුගමනය කරන්න කියලා නිවැරදි වෙන වැඩපිළිවෙලක් කියලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවුරු හරි කෙනෙක් අනුගමනය කරනකොට එයාට පුළුවන්කම ලැබෙනවා වැරද්ද අඳුනගෙන, නිවැරද්ද අඳුන වැරද්ද තමන්ගේ ජීවිතයෙන් බැහැර කරන්න. එයා වැරද්ද බැහැර කරනකොට තිරේෂා දැන් අපි කලින් කතා කරා වගේ ආ සීලය තුල හොඳට සංවර වෙලා නම් ඉන්නේ. එයාගේ ජීවිතේ හොඳට එයා රැකවරණයට වැටක් ගහගෙන නම් ඉන්නේ. එතකොට එයා කවුරු ඇවිස්සුවත් මොන මාධ්‍යයෙන් වෙන්න පුළුවන් මොකකින් හරි වෙන්න පුළුවන් එයාව අවුස්සලා ගත්තට එයාව අවුස්සන්න බෑ අවුස්සන්න දේවල් කියනවා වෙන්න පුළුවන් එයාගේ එයාට රූප පෙන්නලා එක එක දේවල් වලින් සමහරට සල්ලි දීලත් අපි කියන්නේ අපි දෝෂ සහිතයනේ ඒ කියන්නේ අපිව කොක්ක ගහන්න පුළුවන් අඩුපාඩු අල්ල ගන්න පුළුවන් ඒ කියන්නේ දුර්වල චරිතයක්නේ කාන්තාව කියන්නේ එහෙම එතකොට ඒ චරිතය ඇතුලේ දුර්ගුණ තියෙනවා අඩුපාඩු තියෙනවා එතකොට ඕන කෙනෙක්ට මේ අර කොක්ක ගහනවා කියන්නේ නේද? එහෙම කරන්න පුළුවන්. ඒතකොට බුදුරජාණන් වහන්සේ අපිට ලස්සනට යා ජීවිතය ගත කරනකොට සිල්පද තුල සංවර වෙලා ඊළඟට යා සිත කය වචනේ සංවර කරගන්න මහන්සි ගන්නවා නම් වැරැද්දක් වෙන්නේ නැති වෙන විදිහට බිරිඳක් නම් දරුවෙක් නම් තරුණියක් නම් එයාගේ කයින් වැරැද්දක් වෙන්න දෙන්නෙත් නැත්නම් එයා මං මේ සසර යන්නේ නේ ඊළඟට මං කාන්තාවක් වෙලා ඉපදුනේ මේ නිසා මට විඳවන්න තියෙන ජීවිතයක් මේ. ඊට පස්සේ ලැජ්ජා බය ඇතුව ඉන්නවා නම් ඊට පස්සේ අඳින පැළඳුම් පඳින ඇඳුමේ ඉඳලා සංවරකමක් යා පුරුදු කරගන්නවා නම් ඒ හැමදේම භාග්‍යතුන් හස අපිට පෙන්වලා දීලා තියෙන භාග්‍යතුන් වහන්සේ තමයි කියන්නේ මේ ලෝකේ කාන්තාවක් විවෘතුණාම බබලන්නේ වැවුනහම තමයි බබලන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතර එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. ඒ විතරක් නෙමේ සසරේ අපි කාන්තාවක් වුණේ මොකක් නිසාද? මොන විදිහේ අඩුපාඩු නිසාද කියලා භාග්‍යතුන් හස අපිට පෙන්වලා දුන්නා. එතකොට ඒ අඩුපාඩු නිවැරදි කරගෙන තමන්ගේ ජීවිතයේ වැරැද්දක් නොයන විදිහට කයෙන් කාටවත් චෝදනාවක් කරන්න බැරි වචනයෙන් තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා ඇඟිල්ලක් පෙන්වන්න බැරි අවුස්සලා ගන්න බැරි සංයමයකින් යුක්ත ජීවිතයක් හදාගන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. ඉතින් ඒ වගේ ජීවිතයක් කවුරු හරි මේ වැඩසටහන අහන දුවෙක් වෙන්න පුළුවන්, දියණියක් වෙන්න පුළුවන්, තරුණියක් වෙන්න පුළුවන් ඒ කාට හරි මේ වැඩසටහන තුලින් තමන්ගේ ජීවිතේ චෝදනාවක් නැති වෙන විදිහට ලෝකෙට කියන්න පුළුවන් මොකද ලෝකේ ස්වභාවය එහෙමනේ චෝදනා කරනවනේ අපිට ඒතර ලෝකයක් චෝදනා කරනකොට අභ්‍යන්තර ගුටිය වදින් නැත්තම් තමන්ට බාහිර ගුටිය එනවා එනට අභ්‍යන්තරයෙන් තමන්ට ගුටියක් එන්නේ නැත්තම් මම දැන් අපිට ගොඩාක් වෙලාට අපිට බාහිරින් කෙනෙක් චෝදනා කරාට වඩා චෝදනාවක් එනවනේ තමන්ගේ අඩුපාඩුවක් තිබුණොත් ඒක වෙන්නේ නැත්නම් ඇත්තට මෙයා ජීවිතේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ලස්සන කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ විදිහට මේ වැඩසටහන් ඔස්සේ අපි කියලා දෙන්නේ ඒ ජීවිතේ ගොඩනගා ගන්න. මොකද ගොඩාක් අය ජීවිතේ වැරදිලානේ දැන්. පුංචි කාලේ ඉඳලම වැරදිලා. ධර්මයේ නැති අඩුපාඩු. අපි ගුරු දේවයන් වහන්සේ අපිට කියන මේ මනුස්ස ජීවිතේ අපිට තියෙන්නේ මේ සසරේ අපි ධර්මීය ගත්තේ නැති සාපේ කියනවා. ධර්මයේ ලං කරගත්තේ නැති සාපය. නැත්තම් ඇත්තටම අපි මෙහෙම වෙන්නේ නැහනේ. මේ ලංකාවේ රහතන් වහන්සේලා ඇවිදපු යුගයේ තිබුණා. ඒක ගියානේ අපිට අහිමි වුණා. ඒතර මේ ජීවිතේ මේ අවස්ථාවත් අහිමි වුණොත් ආය අපිට නිවැරදි වෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එහෙම ධර්මයක් දේශනා කරලා තියෙද්දි අපි මහන්සි ගන්න ඕනේ ඒ ධර්මයෙන් අපේ ජීවිතේ නිවැරදි කරගන්න. කාන්තාවක් විදිහට ඔබ අපි හැම කෙනෙකුටමත් මේ පිහිට පිළිසරණ මේ ධර්මයේ තුලින් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මනා පෞරුෂය කාන්තාවක් තුළ තිබිය යුතු මනා පෞරුෂය පිළිබඳව තමයි අද දවසේදී අපි ධම්සරණී සදහම් පිළිසඳර තුලින් කතා බහ කරන්නට යෙදුනේ.